නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් ද්වේමේ භික්කවේ පණ්ඩිතා කතමේ ද්වේ යෝච ආගතං භාරං වහති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 එතකොට අර සියලු දෙනාම දැන් උදේ ඉඳලා වෙහෙස මහන්සි වෙලා පැය ගාණක් වෙහෙසිලා අර පස් ගොඩ ගෙනහිල්ලා එක තැනකට ගොඩ ගහනවා. ඊට පස්සේ ටික වෙලාවකින් උන්වහන්සේ ආරාමෙන් බැහැර වෙලා යනවා. දෙවනි හාමුදුරුව කියනවා කවුද මේ පස් ගොඩ මෙතනට ගොඩ ගැහුවේ? මේක මෙතනට නෙමෙයි දාන්න ඕනේ අහවල් තැනට. ඒ නිසා මේක එතනට අදින්න. එතකොට ආපහු දැන් මේ පස් ගොඩ වෙනත් තැනකට අදින්නට සිද්ධ වෙනවා.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 කාගේ පිහිට ලැබෙයිද කියලා කියන්නට බෑ. මොකද ධම්නස් මනසින් එහෙම කරනකොට ඒ ප්‍රතිකාරය ඒ රෝගීන් සුවපත් වෙන්නට කොතෙක් දුරට බලපානවද කියලා අපිට තීරණය කරන්න අමාරුයි. එතකොට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 මට ඒ වෙලේ කල්පනා වුණා මේ චින්තනය මේ දැක්ම මේ ආකල්ප පොඩ්ඩක් අපට වෙනස් කරගන්න පුළුවන් නම් මොන තරම් ලොකු පරිවර්තනයක් ඇති කරන්න පුළුවන්ද මොන තරම් කායික මානසික සැහැල්ලුවක් ඇති කරගන්න පුළුවන්ද ඇයි මිනිස්සුන්ට එහෙම කරන්න බැරි අනාගතං භාරං වහති අර නොපැමුණුණු දේවල් හිත හිතා මනසේ පටවාගෙන ඒවයින් නිකන් දුක් විඳිනවා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 දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනනේ. මනස කියන්නේ එහෙම එකක් නෙමෙයි. මනසේ ඕනම තත්යකට පුහුණු කරන්න පුළුවන්. දැන් තථාගතයන් වහන්සේ ਸਰවඥතා ඥානය කියන තැනට යනකොට උන්වහන්සේගේ මනසේ ඕනම තත්යකට ඔරොත්තු දෙන්න පුහුණු කරනවා. අපි එතනට යන අය එහෙම පුහුණු කරන්නට ඕනේ. එහෙම නැතුව ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින අය ඒ අරහත්ත්වයට පැමිණෙන්නට නම් මේ පැමිණෙන දෙයින් නොසැලී ඉන්නට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 රැකියාව කරනවා කියන එක ඒ අවස්ථාවට ජීවිතේ පවත්වන්නට අපිට වැදගත් වෙනවා. කෑම කනවා කියන එක ඇඳුම් පැළඳුම් පිරිසුදු කරගන්නවා කියන එක මේවා කරදර වැඩ තමයි. නමුත් අපිට ඒ ඒ අවස්ථාවේදී ඒවා ප්‍රයෝජනවත් වෙනවා, ඵලදායක වෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේ ප්‍රයෝජනය සලකාගෙන අපිට කරන්නට සිද්ධ වෙනවා. දීර්ඝ කාලීනව බැලුවොත් ඒවැ කිසිම තේරුමක් නැහැ සාංශාරික වශයෙන්.